ආරම්භයේ වශයෙන් අපි ස්වාමීන් වහන්සේ වන්දනා කරගන්න. අවසරයි. සුපත්‍ය. මයා කතම් පුඤ්ඤ සාඥානං සාඥා කතම් පුඤ්ඤ මයං සදාතං කී සාදු සාදු නමිතා ඕකාස්වරත්ති කතං සක්ඛං අච්ඡං කන්තු සාදු දැන් ඒ කුටිය මහත්තයා මේ මේ අත්හැරලා ඒක මේකට ආවට ඔන්නේ දෙන්නත් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් අර කුටිය එක්කෙනෙක් ඈත ඉන්නවනම් එයාටත් තමයි මෙයාට කන්න 49. එහෙම තනියෙන් ඉන්න කැමති නම් එහෙම අර අතන තනි 26 කුටියක ඉන්නවනේ දෙක්කෙනෙක්. 26 මතක නැහැ පුදුමකට මතක නැහැ. අර ආතන තනි කුටියේ ඉන්නේ මහත්තයා කවුද? දන්නේ නැහැ නේ? ආ හා මහත්තයාගේ තනි කුටියේ ඉන්නේ. ආ ඉතින් මහත්තයාට හොඳයිද? ආ හොඳයි නම් කමන්නේ. ඉතින් ලහන්න බෑ. නැත්තම් ආයෙ කිව්වොත් මගේ නීවරණ ටික මතුවෙනවා අහන්න ඒක ඉන්නවා කියලා නේද? ඒතකොට ධම්ම ජීවහන් වලටත් අමාරුයි මටත් අමාරුයිනේ. ඉතින් මේ අහන්න බෑ. ඒක නීවරණ මතුවෙන්නේ නැතුව ඉන්න නේද? ආ 48 අපහසුතාවයක් තියෙනවනම් ආ ඕකට හරි. දැන් මෑණියන්ගෙනුත් ඇහුවා ඉතින් මෑණියන්ට නම් ඒක හොඳ නැත්තම් වෙන එකක් දෙන්න ඉතින්. එතකොට නේද? හොඳයි. හා. එහෙනම් හොඳයි ඉතින් මේ මට මේ මම භාවනා ගැන කියන්නේ ඒක ඒකමටහන් ඔක්කොම ලොක අපේ ධම්ම ජීවහාන්ඩෝනේ ඒව ගැන මේ මට මම මේ මතක් කරන් යන්නේ ස්ථාන සම්බන්ධ. අර ගිය සැරේට වැඩි ටිකක් ඔය කට්ටියට මේ අඩුපාඩුයි කියේ කියන්නේ ඔය කරන්ට් මේ විදුලියෙන් මොකද්ද වෙලා පළක් වෙලාවට එවැතිච්ච කේතල් ලරන පිච්චුණානේ. තව ගිනක් දැම්මනේ. හුඟක් ඒව. කුටි කුටි ගාලා. ඔව්. මේ අන්නේ ඉතින් මම අර දානශාලාවේ ඔක්කොම තියලා තියෙනවා. තේ වතුර හදාගන්න ඒවා. නේද? සීනි තේ කොළ අර පෙට්ටි එහෙම තියෙනවා. එතකොට ඒවා මේ ඉතින් තමුන් යන වෙලාව කියලා තිබිච්චා කීයටද හොඳ කියලා. තුනටද හතරටද හාමුදුරන්ගේ පන්තිල් නේ. ඒක එතකොට හාමුදුරුවෝ කියන වෙලාවකට එතෙන්ට යනවා ගිහිල්ලා කට්ටිය ගිලම්පස හදාගෙන බොනවා. මේ අර මව් ඉන්නේ මහත්තයා මව්. ඉතින් මව්ට මේ මං කුටි වලට ආහාර ගේන්න තහනම් කරලා තියෙන්නේ. ඉතින් එහෙම නැත්නම් ඉතින් අපි අම්මට අමාරු අපහසු වන්ද ඊළඟ පාද ටික මෑනියෝ දෙයි කෑම ටිකක් ගෙනත් එනවා දාන එක ඈ එහෙම හොඳයි ඒතකොට ඒකට කවුරු හරි මේ අපේ නම් යොදව ගන්න කෙනෙක් නැහැ මේ අම්මා කෙනෙකුට කෑම ටික අරගෙන එනකොට ආ එයා ඉන්නවා ඉතින් යාට කියනවා ටිකක් ඒක මේ මේ විශේෂ වරප්‍රසාදයක් අනිත් ඇගෙන් යන්න එපා. ඇත්තට මේ හරි සත්වරේ මේ බෝ වෙනවා ගෑම කියලා. නෑ ඉතින් කියන්නේ බෑ අනිත් ඒ වරප්‍රසාදය අනිත් ඇ ගන්න එපා කියලා නේද? ඒකට ඒක වරප්‍රසාදයක් වෙන්නේ නෑ. ඔව් ඒකට ඒක නෑ නේද? ඒක උද්දපචායනයක් නේ. උද්දපචායන කියලා එකක් තියෙනවා. ආ ඒක එහෙමයි ඈ. එතකොට දැන් කෙනෙක් හිතයිනේ මොකද මේ කෑම එකක් ගෙනියන්නේ හරිනේ කියලා. ඈ මෙයා රැයට කන්න වෙන්නේ කියලා හිතයි. එහෙම කරන්න දෙයක් නැහැ හිතුණත් ඈ. <laughs> අනිත් හිතුවේ අපිට වළක්වන්න බෑ. ඉතින් ගෙනත් දෙන්න ඕනේ මම අම්මට. වේ දෙක ගෙනත් දෙනවා. හැන්දෑවට ඕන මේ බිස්කට් අරම එකක් ගෙනත් දෙන්න. හා? දැන් හරිද? ඒව රප්‍රසාද නෑ අනිත් සැරේ ඒක ඉතිරිලා කියන්නේ ඊළඟට දැන් ගිය සැරේ උපාධිකාරාමේ හිටපු කට්ටියක් මෑණියන්ට කරදර කළා නෑ එතකොට පෙලකෑ මෑණියන්ට ආදරෙන් ගිහිල්ලා අපි අනවන. ඔව් ඉතින් ඒක හන්ද මේ ඊළඟට මේ අර 31 කොටියේ හිටිය අයත් එහෙම කරලා 33 හිටියේ කොටියේ හිටියා ඒකේ අරමුණක් හදලා ඉතින් මේ ඒක මොරින් නෝනා මේ මේ අපේ ක්ලාස් එකට පිටින් එක්කෙනෙක් ඇවිල්ලා ඒකයි දැවිලා තියෙන්නේ. ධම්ම ජීවන්ත දන්නේ නැහැ මන් දන්නේ නැහැ. ඒවා ඒගොල්ලෝ නිකන් ඩිලිවරි වගේ යනවා හැමතැන. ඉතින් අන්න ඒකෙන් ඒක පොඩි පොඩි අවුලක් වුණා. අර අරගේ මේ ළමයින්ට චෝදනා කරලා තියෙනවා. ඒ වගේ මම නිකන් මතක් කරන්නේ මේ අවශ්‍ය ඒවා නෙමෙයි. දැන් ඒතකොට එහෙම ඉන්නකොට මේ ආ හදමලා මේ ටිප් එක යන බොහොම සුළු මේ විදුලිය කොටට යන ඉතින් ටිප් එක දා ගන්න ඕනේ. දැන් මහත්ලා දෙන්නෙක් ඉන්න කාමරේ නම් එකේ තියෙන ටිප් එක. ඉතින් එයා ඉතින් මෙඩිටේට් කර කර හිටියොත් අනිත් එක්කෙනාට ටිප් එක ලයිට් නැතුව ගෑන මාත් දැන් ලයින් නැහැ එහෙම බෑ ඉතින් අර එයා එන්නකන් ඉවසන් දෙනවා එයාව නැගිටිනවා නේ ඒක ඉස්සෙල්ලා කියන්න බෑනේ එතකොට හාමුදුර ළඟට යන්න එපා මට ලයිට් නැහැ කියලා කියන්න එතකොට ලයිට් ටිප් එක තියෙන එක්කෙනා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා දැන් හරිද ඔබ තමයි කියා දෙන්න තියෙන වෙනේව නෙවෙයි දැන් මේ මම මේ අර මව්වරු දැම්මේ නැත්තේ මේ මේ ඈතට තනි කුටිය වලට හේතුව ඕකයි. ඔන්න බේර ගන්න විදියක් නැහැ. නෑ ඔය ටිප් එක ගියන් පස්සේ දාන්න යන්න දෙන්න කෙනෙක් නැහනේ. ඉතින් දැන් අම්මත් ඒක තල් තනියෙන් ආ ඔන්න ඕක හේතු හේතු ප්‍රත්‍ය. ආ එතකොට ඒ නිසා අර තව අම්මා කෙනෙක් ආ ඕස්ට්‍රේලියාවෙන් ඉඳලා එනවද? නෑ නෑ දෙකියවා. එයා බද්රනෝල් ලකුදුන්නෝල් ලයි. ඒ ඔස්සේ අම්මයි දුවයි ඔක්කොම ලගේ එහෙම තමයි ඉන්නේ. ආ හාමුදුරන්ගේ ගෝලෙක් දැන් ඉතින් මේ එයා එයා දැන් මේ කම්පැනි එක ගන්නද? ඔකට එයා මේ අහම්පම්මක් විතර ඒ වගේ අයින් වෙන්නේ නැති වෙන්න අරින්න. මේකත් කියන්න බෑ. නැත්තම් ආපු වැඩේ වෙන්නේ නැහැ. අර දෙන්නන්නේ හොරෙන් පැනලා ඉල්ලා ඔකට ඒ දෙන්නවත් ගන්න. නැති ඇත්ත කියලා දෙන්න මේ මේ මේ ඒ දෙන්නත් මේ කම්පැනි එක ගන්න. ඉතින් එහෙම නැත්නම් ඉතින් ඕගොල්ලෝ පිළිකම් පැණි නෙමෙයි කියලා ඔකට membership එක. ඔව් එහෙම දෙන්න මේ. ඒ දීලා එතකොට නැත්නම් මට මගෙන් අහන්න වෙනවා එනවන්නේ ඒක නැති කරන්න මේ හදන්නේ. කියන්නේ කිව්වා එතකොට හාමුදුරන්ගෙන් තමයි ඇවිල්ලා භාවනා කරන එතකොට හොඳයි ලේසිනේ නේ. ඒක එතකොටයි මේ ගමන යන්නේ. නැත්නම් ඉතින් අපිට මේ කොහොම හරි මේ ගමන සාර්ථක කරගන්න අවශ්‍ය වෙන්නේ නේ ඉතින් එතකොට අර ගිලම් පස ගන්න එකයි ආයිලාට මේ වතුර ප්‍රශ්නේ තියෙනවා ටික උග්‍රව මම ඉතින් ওই කට්ටිය නහන්ද පාරේ වතුර ලයින් එක ගත්තා ඒකට වතුර ඉන්නේ රෑ 12ට ඔගොල්ලෝ නාන්න පුළුවන් නම් රෑ 12 <laughs> වතුර ඉන්නේ රෑ 12ට තව අපේ ලිම් පිළිලා නැහැ ඉතින් අර දැනට අපේ කට්ටියට වතුර ඇති. කරාමයක් කරලා આવොත් ඒක දිගටම වැඩගලොත් පොම්පේ ඔටෝමැටිකලි එක. කරාම නිදි ඉවරනකම් නිදි ඉවරනකම් එළි වෙනකම් මේ ළඟදී හැමුණා. දැන් පෙරේදා අපේ පොයට ආපු කට්ටිය ලයිට් දාලා ගිහිල්ලා. මේ පළවෙනි කුටියේ අපේ මේ කොමිනෝ නැත්තේ එහම දාලා ගිහිල්ලා දැන් ඊට පස්සේ කරාන්ගුරේ පහුවදාය ආඳන්න හිටියා. ඊට පහුවදායට හරි අමාරුයි වතුර ප්‍රමාණිකද තමයි මේතෝට කරන්න වෙන්නේ මෝටරේ ලොකුලින්ද වැඩ කරන්නේ වැඩ කරන්නේ ඒ නිසා කරාමික වතුර නෑ. ඉතින් කරාමේ හරිය නෑනේ ආයෙ වහන්න. ඒක ඉතින් අර අපේ මානසිකාරයටත් හොඳයි නේ නේද? ඔව් එතකොට ඒක වහවහම හුඟක් හොඳයි ඒ කියන්නේ එතකොට අපිට මේ මගේ පිරිස කෙරේ මම කල්පනා කරලා. එතකොට එක්කෙනෙක් දෙන්නේ නෙවෙයිනේ. අපි 15 දෙනෙක් විතර ඉන්නවනේ 15යි 2යි 15යි 3යි 18ක් ඉන්නවා ඈ. දැන් ගෲප් එක. කොම්පැනි. මම අර මේ බිබියානටත් එක්ක වෙන්න කිව්වා මේකට. ඈ ඉතින් තවත් එක්ක අවු කරගන්න ඉතින් ආද තව එන්නේ <laughs> ඉතින් නෑ එහෙමයි එච්චරයි කියන්න තියෙන වෙන කියන්න දෙයක් නෑ හ්ම් ඔව් ඉතින් අර මවුට තමයි විශේෂ ඈ ඒක කාගෙත් ආදර ලොමු කැම්ම කෙනෙක් ඒ නිසා සන්තෝෂ වෙනවා ආපිය කියන්නේ. ඔව් ඒකනේ <coughs> දවසක් හරි ඉන්නවනේ නේද? ඒක ලොකු දෙයක්. මාතෙමක් එක්කගෙන අපගත් දෙයක් ඒක. දැන් වාසක ගෙවල් ලයින් එකට එලා ඉන්න හදන්නේ. එහෙම ඉන්න ඕනේ නැහැ. වැඩියෙන්ම වයසක එක්කෙනා බුදුහන් ළඟ මහන්නේ කවුද? නෑ මේ කාන්තාව. සෝන. බහුපුත්තික අහන්නේ. බහුපුත්තික ඇත් පේන්නේ නැහැ. 130යි. ඉතින් දැන් එයාටත් මාර්ගඵල ලැබුණා හරියත් එක්ක ඈ මහාන කළා. ඉතින් දැන් ඒ නිසා මම කියනවා මේ මේ ඉතින් අම්මව අම්මට පහසුකම් ටික අපි දුන්නා. හ්ම්. ඒක අපි පැත්තෙන් කරන්න තියෙන එක හම්බුණා. අම්මත් මේකට කම්පැනි දෙක තියලා කෙල්ලෙක් වගේ හිතාගෙන අනේකයි කියනවා ඒක හිතන්නේ. ඔව් වයසින් වැඩන්නේ. අර මෙතෙන්ට එන එක විතරේ ඕන නම් ටිකක් බණ අහන්න අපහසු වෙන්නේ. දානමාන එකෙන් මම ඔන්න නිදාස් කළා දැන්. ආ එච්චරයි කියන්නේ. වෙනම නෑ ඉතින් කියන්නේ නේද? මට පොඩ්ඩක් මතක් කරන්න අවශ්‍යයි අපි ගිය අවුරුද්දේ එතන අප්‍රේල් මාසේ විතර වෙන වගේ තීන්දුවක් කරගෙන තිබුණා ගිය අවුරුද්දේ දෙසැම්බරේ නැත්නම් නොවැම්බරේ විතර වගේ අපි බුරුමෙට ගිහිල්ලා බුරුමේ පන්දිතාරාමේ බොහෝම අමාරුවෙන් කාමර වීසක ඉඳ ඉල්ලගත්තා. අමාරු ඒකෙත් කරන්න එතකොට මේ ඉන්ටර්නැෂනල් රිට්‍රීට් එකක් යන වෙලාව. මේ ස්ථානේ හදීමේදී මම මැදිහත් වෙච්ච නිසා කීප දෙනෙක් සම්බන්ධ කරගෙන 15කට ඉදිරියලා පස්සේ එතකොට මෙල්බන් වලින් කිව්වා 15 බෑ අඩු ගන්න 20ක් වෙයි කියලා. ඉතින් ඒත් කතා කරගෙන ඉන්න වෙලාවේ බුරුමේ විශාල දේශපාලන අරුබුදයක් ඇවිල්ලා මේ රටේ තද නොසන්සුන්තාවයක් ආවා. ආවට පස්සේ මේ ගමන කරගන්න බැරි තත්යක් ආවා මොකද ආරස්ස ප්‍රශ්න. ඉතින්දී මෙල්බන් වල ඉන්න බද්දනෝන තමයි ගොඩාක් ඒවා සංවිධානය කරුවේ. එනෝනා කිව්වා ඒ නීතික ලියා පැත්තේ ධර්මායතනය අපිට අරගන්න බැරිද? අරගෙන කොහේ හරි තැනක් තියෙනවනම් ස්වාමීන් වහන්සේගේ අනුග්‍රහයද කරමු කියලා. ඉතින් ඒතන කරගන්නත් බෑ. ඊට පස්සේ ඇහුවා <clears throat> වජ්‍රණමයෙන් ඇහුවා සංස මායේ ළඟ පුද්ගලිකව මං ස්වාමීන් වහන්සේ අඳුන අපේ අපේ ගම්පහ ස්වාමීන් වහන්සේට කතා කරමු කියලා. ඒක මං කව මං නම් ඒ වගේ ලොකු ඉල්ලීමක් ඉල්ලන්න තරම් මෙව එකක් නැත. හැබැයි මේ ස්වාමීන් වහන්සේට ගිහිල්ලා කියන්න පුළුවන් නම් මැදිහත් වෙන්න පුළුවන් හොඳයි කියලා. ඊට පස්සේ බද්ද නෝන කොහොම හරි ඒ ස්වාමීන් වහන්සේලාත් එක්ක ඉස්සර පැවතිච්ච ශාසනික සම්බන්ධතාවය නිසා දුරකථනයෙන් කතා කරේ. දුරකථනයෙන් කතා කරුවට පස්සේ මේ ස්වාමීන් වහන්සේ එකට දෙකක් සහයෝගය ප්‍රකාශ කරා. ඇත්තට මට ඒක පණිවිඩය අහනකොට මට අර ශාසනික වශයෙන් අපි භික්ෂුන් වහන්සේලාගේ තියෙන ඒ අර සෞහෘදකම මට තේරෙන්න පටන් ගත්තා. මොකද මම දන්නවා මේ වගේ තනක් දෙනවයි කියලා කිව්වහම ওই ස්වාමීන් වහන්සේ කියපු වචන ටික නෙවෙයි ගොඩාක් ඔකයට ගැඹුරක් තියෙනවා. මම දන්නවා ස්ථාන කරන නිසා මම යෝගාවචරේ ගණ්ඩ ගියාම මම කරන වැඩ විශේෂයෙන් මේ ස්ත්‍රී පක්ෂය පුරුෂ පක්ෂය පැවිදි ඔක්කොමල ඉන්නකොට ඊට පස්සේ මේ බද්දන සඳහා සන්තෝෂ වුණා සාන්ත අපි කරන්නේ බොහොම චේතනාපූර්වක හොඳ වැඩක් අපේ ස්වාමීන් වහන්සේගෙන් පූර්ණ සහායක ලැබුණා කියන්නේ ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ නීතියක් දාලා තිබුණා එහෙන් එන කට්ටියට උපරිමේ 20යි කියලා. ඇත්තටම අපි වහලකට සැලසුම් පිට 20යි කියලා. ඒක වෙනකොට මම මෙහෙන් කතා කරලා තිබුණා පෙරදිනේ කණ්ඩායමටයි ඒ කෝට්ටේ භාවනා කරන කණ්ඩායමටයි අපිට කවදා හරි අපේ ඔක්කොම ස්වාමීන් වහන්සේ කියන කොම්පැනි එක දලා භාවනා කරන්න තැනක් ඕනේ කියලා. මම මේ දෙකොල්ලට පණිවිඩය දුන්නා. දුන්නාට පස්සේ මොනවත් නැහැ මේක අලි ඇවිස්සිලකට ඇස්සුණා 20ක් නෙවෙයි 70ක් වෙයි කියලා මට හිතුණා. මං ආරාධිත කළ බලුවට පස්සේ මම මේ ස්ථානට ඇවිල්ලා නැහැ කුටි හදන කාලේ සංසමට ප්ලෑන් එක පෙන්නලා තිබුණා. මට ආරංචියක් ආවා 70 ගානකට ඉන්න පුළුවන් කියලා මම හිතුවා හරි දැන් ඉතින් ඔක්කොම 70 <laughs> ගාන හරි දැන් එහෙම 20 ගානයි අරහෙන් 20 ගානයි මෙහෙන් 20 ආපම 70 ගාන හරි කියලා ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා 20යි ගාන ඊට පස්සේ ස්වාමීන් වහන්සේ බද්දනෝණයි අතර නිතරම ගන්තුන වෙන පටන් ගත්තා මේක 20 නතර කරන්න නමුත් අවසාන මොහොතේ උනට 26ක් 27ක් ඇවිල්ලා මෙතනදී ඇත්තටම කාමර දී ගන්න බැරි තත්ත්වයක් තිබුණා හැබැයි සෑම ප්‍රශ්නිකදීම ස්වාමීන් වහන්සේ බැන්න කෑ ගහුව ඇතු ඇත්ත කතා කරලා ප්‍රායෝගිකව මුණ දුන්නා. මුණ දීලා අපි ගිය දෙසැම්බර් අවසානයේ ජනවාරි විතර වෙනකොට අපි ඉස්ලාම් වතාවට ස්වාමීන් වහන්සේ අනුග්‍රහයෙන් ස්වාමීන් වහන්සේක වචන කියනවා ස්වාමීන් වහන්සේ සිව්පස දායකයා වුණා. අපිට සීනාසන කියන්නේ විකොලින් වහන්සේ පන්තියක් නෙමෙයි මෙහා පොජ්ජලේ. දානේ සීනාසන ඔක්කොම සලසුවා අපිට. ඉතින් ඒකෙන් අපි හරි මුදුම මේ උද්‍යෝගයක් ලැබුවා. උද්‍යෝගයක් ලැබලා විසිර ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ මට මතක් කරා ඔබට ඕන වෙලාවක ඇවිල්ලා මේක මෙහෙම කරපන් කියලා. ඉතින් ඒ ඒ සුවඳ ආරාධනාවත් අපි ළඟ හිතේ තිබුණා. ඕක කරන වෙලාවේදී එහෙම බෙල්බන් වලින් ආවා චිත්ත මහත්තයා හැමදාම කියලා තිබුණා අනේ අපිට ඇති වෙන්න මේ වගේ වැඩක් කරන්න තැනක් තවත් තැනක් තියෙනවනම් කියලා. එතකොට ඔය මං දැන් ඉන්න කාමරේට මෙහා පැත්තේ කාමරේට පු කල්පන්න ඕන මාත්‍ය ඒකේ ඒකත් හදාගත්ත කුටිය. ඒනෝන මාත්‍යත් අපේ මේ වගේ කම්පැනියට ඇවිල්ලා හිටියේ. ඒනෝන මාත්‍ය අහලා දෙනවා චිත්‍රනෝනගේ ඔයා ඇත්තටම සීරුවෙන්ද මේ කතා සීරියස්ද කතා කරන්නේ කියලා. ඕකේ ඊට පස්සේ මම ළඟට ඉඩමක් තියෙනවා මම දෙනවා. ඊට පස්සේ බද්ද මේ බද්ද ඒ චිත්‍ර මහත්තයා ගිහලා බද්දට කියලා බද්ද ජය දෙන්නමට ඇවිල්ලා කිව්වා සාංශ මෙන්න මෙහෙම වැඩකට ආරාධනාවක් තියෙනවා. ඉඩමක් තියෙනවා මෙහෙම තනක් හදන්න පුළුවන් කියලා. චිත්තත් ඇවිල්ලා කතා කරා. ඊට පස්සේ මම කිව්වා මේ මම කවදාවත් මෙහෙම දෙයක් කරලත් නැහැ. මට විනිසන්වන්නේ මට මේකට අවසර ලැබෙන්නේත් නැහැ. හැබැයි ඉතින් ස්වාමීන් වහන්සේ ඔය කොළඹ හදේ ඉඳලා සැලසුම් කරන කාලේ ඉඳලම මම plan එක බලලා තිබුණා. මගේ හිතේ තිබුණ දෙයක් මොකද පන්දිතාරාමේ අපි කරලා ආවේ ওই ටික තමයි. පන්දිතාරාමේ 200කට විතරක් ඉන්න පුළුවන් ඉන්ටර්නැෂනල් රිට්‍රීට් එකක් තියෙනවා. කොහොම ශාලාවලියම හදලා ලස්සන කරනවා. ඉතින් මේ ශාන්සි ඉස්ලාම ලංකාවේ මේක කෙරුවා අනිත් එක ස්වාමීන් වහන්සේ අනුගමනය කරන්නේ මම කරන ක්‍රමෙමයි විපස්සනාමයි කරන්නේ. ඊට පස්සේ කල්පන කට්ටිය එහි ඇවිල්ලා මට කිව්වා සාහනස් මෙහෙමයි ඒ ඉඩම් උදල්ව මෙහෙම ප්‍රශ්නයක් තියෙන්නේ දෙනවයි කියලා. ඉතින් අපි මේකට සංවිධානය වෙලා කට්ටිය එකතු කරලා අපි ඉඩම බලන්න ගියා. ඉස්සලා ගිය දවසේ අපි බොහොම සුළු පිටසක් ගියේ. කීලිවලා හොඳයි. ඊට පස්සේ ඉඩම් විස්තර ගෙන දුන්නාට පස්සේ මම දැක්කා ඉඩමේ නායන කතාවක් තියෙනවා. මොකද්ද එකට ඊට පස්සේ දවසක මම ඉඳපු ගාන කරන මගේ හිතුවක්කාර ගමනකදී මට කොළඹ සුබත් සතාවේ බණක් කියන්නේ කියලා. ඇත්තට මට බණ කියන්න ඕනකමක් තිබුණා. එදා කොළඹ පොත් ප්‍රදර්ශනයක් තිබුණ නිසා මට මීටිගලින් පණින්න ඕනකම තිබුණා. ඉතින් ඒක නිසා බණ බාරගත්තා. හැබැයි මම කව 12 විතර වෙනකන් උදේවරුේ වැඩ කරන හැන්දවරුේ මට කොළඹ ප්‍රදර්ශනයට යන්න පහසුකම් දෙනවා නම් එනවා. ඊට පස්සේ කිව්වා හරි පහසුකම් දෙනවා ඔක්කොම දෙනවා කියලා අඬ ගහන ගියේ මේ මාතර ගෙදරට දාන්නේ වන්දනා. ඉතින් ඔක්කොම ඇවිල්ලා ඒ ඔය ඇහලියකට ඉඩමට දෙන කට්ටියත් එදා ඇවිල්ලා හිටියා බණක් කියලා ඒගොල්ලෝ සමු කරගෙන ගියාට පස්සේ මේ මහත්තයා ඇවිල්ලා වන්දනා කරා. මම දවසක් දැකලා තිබුණා. මම කිව්වා මහත්තයා මොකද කරන්නේ රස්සාව. ඒ ડોක්ටර් කියලා ගහලා දෙනවා. මම කාටද වෙදකම් කරන්නේ? මම වෙදකම් කරන කෙනෙක් නෙවෙයි. මම ලංකාවේ මේ ජියොලොජිකල් සර්වේස් ඇන්ඩ් මයින් බියුරෝ එකේ සභාපතියා. කිසිමංක මහත්මිය ඉඩමක් හම්බෙලා පූජා වෙලා තියෙන අපිට ඒකේ පොඩි පොඩි මෙන්නම ආරවුල් වගේක් තියෙනවා පොඩ්ඩක් බලන්නකෝ කියලා. අයියෝ සාංශ මේක නම් මොනවාක් කරන්න දෙන්න බෑ කියලා. මේ ඉඩම බොහෝම මේ ළඟදීම නායකයෙ ඉඩමක් මම මේක කරන්න දෙන්න බෑ කියලා. එතකොට කලුපාන මහත්තයලා ගිහිල්ලා. ඊටයිම කලුපාන මහත්තයලාට මේක නිකන් හරි චොක්කයක්. ඊට පස්සේ මං කොහොම හතර බැරිද අපිත් එක්ක ඉඩම් බලන්න එන්න බැරි කියලා. නෑ මේ භාවනා වැඩක් නම් මම ඕන වෙලා ගන්න. පස්සේ අපි ගිහිල්ලා නේරලයි ගෙදරපත් කාලා ඔක්කොමලා ඉඩම් බලන්න ගියා. ඉඩම් බලන්න ගියාට පස්සේ මේ මහත්තයා මොන්නම හේතුවක් නිසාවත් මේකේ යෝගාවචරිකට රැක් නතර වෙන්න ගියක් හදන්න බෑ. ওই වෙලාවේ නායයි කියන්නේ. ඉතින් හරි නිකන් දවස හරීම සුන්දර දවසක්. එනකොට අවසාන උනේ පෙරදිච්ච චන්දපති වලින්. එන්න හදනකොට විද්‍රොන් මහත්තයා ඇවිල්ලා මන්ට වහන් ළඟට ඇවිල්ලා කිව්වා සෝහන්සෝ හබර ගමුවේ තව ඉඩම් තියෙනවා. බය වෙන්න එපයි කියලා. හබර ගමුවේ තව ඉඩම් තියෙනවා බය වෙන්න එපයි කියලා. ඉතින් ඊට පස්සේ මං ගෙදර ගිහලා කල්පනා මහත්තයා මට ඊමේල් එකක් කරලා දුන්නා ස්වාමීන් වහන්සේ සිද්ධියේ අවසාන ප්‍රතිඵලයේ හොඳ පැත්ත වැඩි නරක පැත්ත අඩුයි. මේව පිරිසක් මම දැක්කට පස්සේ ඉඩම පැත්තකට ගියා. මේ පිරිස විහිදෙන්න දෙන්න එපා. අපි මේ පිරිසත් එක්ක ඉඳලා ඉස්සරහට යන්න ඕනේ. ඊට පස්සේ මම කිව්වා ඒ මහත්තයන් ඇත්තටම හුඟක් හිත පීඩයින්ද තියෙන පූජාවෙච්ච එක පූජා වෙන්නේ නැති එක. ඊට පස්සේ මම කිව්වා එහෙමනම් අපි මෙන්න මේ විදුරන් මහත්තයන්ගේ මේම චරිචුරුවක් තියෙනවා. පොඩ්ඩක් කතා කරලා බලන්න. ඊට පස්සේ මම අරුණට කතා කරලා කිව්වා මෙන්න මේ විදුරන් මහත්තයා මට කියලා තියෙනවා අය ඔයා එහෙමනම් විදුරන්ට කතා කරලා අහන්නේ ඊට පස්සේ විදුරන් බැලලා දෙනවා ඔය සෝන්ස මම තුන් දහයක් විතර කිව්වා තාම මට හා කිව්වේ නැහැ ඇති අන්තන් දැන්වත් හා කිව්වා ඉතින් අක්කර 12ක් තියෙනවා කියලා ඊට පස්සේ අපි ගියා ඒ කණ්ඩායම ගිහිලා එතන බැලුවාම කූඩල්ලෝ විමානය ඉන්න කූඩල්ලෝ ඉන්න රබර් රට්ටක් හැබැයි ආට වගේ කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ ඊට පස්සේ මේ අතර විදුරන් මහත්තයාගේ පුතා වෙනුවෙන් අරගත්ත ඉඩම අපිට පූජා කරා එතකොට මහත්තයා ගියා ඉතින් නෑ. මේ මහතට යන්න ඕන උන්නේ නෑ මොකද ඊට මේ අර වගේ ප්‍රශ්නත් තිබුණේ නෑ. එතකොට මම කිව්වා දැන් අපි මෙතෙන් මේ අපේ මේ ප්‍රේම සම්බන්ධතාවය හටගත්තේ කඳුබඩ. මේක කරලා පුරුදුකාරයෙක්ට ඉන්නේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා අපි දැන් ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේ කියමු මේ තියෙන தත්ත්වය. තිබ්බට පස්සේ අපි ඉදිරියට යනවා නම් මොකද කරන්න කියලා අපි ඊට පස්සේ සුළු පිළිසක් ඒ සමිතිය සැටලා තිබුණේ. අපි ස්වාමීන් වහන්සේ හම්බෙලා ආවට පස්සේ ස්වාමීන් වහන්සේ මේකේ තියෙන භයානකම සංකීර්ණතාවයක් කිව්වා අපි මේ වගේ පියවරක් තියෙනවා නම් කොච්චර සම්බන්ධතාවකට අපි දේශපාලන ආර්ථික ප්‍රශ්න වලට අපි යට වෙනවද? හැබැයි ස්වාමීන් වහන්සේ වචනෙන් කියනවා ධම්මජීව උඹ කරනවා නම් ඔක 1000ට 5000ක් හරිනවා. මම සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා එකක් මට කිව්වා. ඔය කියන මණ්ඩලේ රැස් කරලා ඉස්ලාම් භාවනා කරවන්න කියලා. ඒතකොට 15 දිනක් අපි ඒ කාර්යසභාව දැස් කරුවා කමල් මහත්තයාව සභාපති කරලා, විරුවන් මහත්තයා උපසභාපති කරලා කළුපාන මහත්තයා භාණ්ඩාගාරි කරලා මේ මහත්තයා මේ දෙනම දෙපොළ ලේකම් වශයෙන් තියෙනවා. ඒ කතා කරේ අපි මම හිතන්නේ ගිය අවුරුද්දේ ඔක්තෝබරේ විතර වගේ. එතකොට ස්වාමීන් වහන්සේ අපිට කිව්වා දවස් 15කට ඉඩ දෙනවා කියලා. ඊට එකම මට සිද්ධ වුණා ඔය මේ සැරේ ට්‍රිප් එක ගහන්න යනකොට මම කමල් මහත්තයට කියලා අපිට 14 22 අතර කාලේ මම සාමාන්‍ය වශයෙන් යොමු කරනවායි කියලා ඊට පස්සේ මේ පිරිස ඇවිල්ලා ස්වාමීන් වහන්සේට කතා කරා. කතා කරලා පස්සේ සාංශ කියලා දුනා ඒ වගේම දෙනවා 15 දිනකට ඉඳ තියෙනවා. එතනදි මේ වැඩි තැනකගේ ඉල්ලීම නිසා ස්වාමීන් වහන්සේට ආයෙ කරදර වෙන්න පටන් අරගත්තා. රෑ දවල් නැතුව ටෙලිෆෝන් කෝල් එන්න පටන් අරගත්තා. මේ පිරිස් අර කියන්නේ කාර්ක සභාව ඇර අනික් ගොල්ලන්ගේ. ඉතින් එතෙන්දි මම ඇත්තටම මට තිබුණ වැඩ නිසා මම අරුණ මහත්තයව තමයි අඩේට තිබ්බේ කමල් මහත්තයව. ඒගොල්ලෝ ඇවිල්ලා කන්තරුවට කතා කරලා කිව්වා මේ ඕනම කෙනෙක් ටෙලිෆෝන් කරනවා නම් මෙහෙට කතා කරන්න එපා. ඒ දිනවල කතා කරන්නයි කියලා පහළ වල හැටි කරා දැන් ඒ සමහර කාර්ය සභිකයන් වෙනුවෙන් ඔය ඥානපරාණ ඉදිරිපත් කළා තිබුණාට මේ කාර්ය සභාවේ ඉන්න හරියක් ඉන්නේ පිරිමි විතරයි. ඉතින් දැන් ඒක ඉදිරියට කටයුතු අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකෙදී මම බලාපොරොත්තු වෙන අතර මේ ස්වාමීන් වහන්සේගේ තියෙන මම දැන ඒකට මට කියන්න විදිහක් නැහැ. ඒ විවුර්තව කතා කරනවා විතරක් නෙවෙයි ඒ තියෙන තාක්ෂණික දැනුම තියෙන පිරිස් වගේ මේ ශාන්ත මේක කරලා ලැබපු අත්දැකීම් වගේම සුභාසින්සන ඉල්ලන්න ඉස්සලා ලැබිලා තියෙනවා. ඒ මොකද හේතුව අපි දන්නවා මේ ශේෂ්ත්‍රයේ ඉන්න කට්ටිය දන්නවා මේ ආගමයි ධර්මයයි දෙක වෙන් කළා මේ ධර්මයේ පොඩ්ඩක් ගෙනියන්න ඕනේ අපිට ඉස්සරහට. ආගමික වශයෙන් කටයුතු කරන ඇත්තෝ ඒවා කරගෙන යන අතරමැද ධර්මයේ ඉදිරියට ගෙනියන්න නම් ඉතින් මේකදී අර බොහොම ගැඹුරෙන් බර දුරත්වයක් දරාගෙන ගෙනියන්න ඕනේ. ඒකදී තාමත්ම තීරුම් ගත්තේ පිරිස් නායකත්වය දෙන්න වෙනවා. ඒක නිසා අද අපි මේ රැස්ුනේ ඇත්තටම මේ පුදුම විදිහේ යෝගයක් මෙතන ඉදිලා තියෙන්නේ. මම ඒක මතක් කරන්නේ මේ වෙලාවේ මේ පිළිසෙට මේක කියන එක කාලේනාස් කිරීමක් නෙවෙයි. හැම කෙනෙක්ම දැනගන්න ඕනේ මොන තරම් වගකීමකින්ද අපි මේ වගේ වෙලාවක් ඇති කරගන්නේ කියලා. ඒ නිසා ඉදිරියට ගත කරන හැම චිත්තක්ෂණයක්ම මතක තියාගන්න ඕනේ. මේ පේන සත්පුරුෂ මණ්ඩලය විතරක් නෙවෙයි විශාල සත්පුරුෂ මණ්ඩලයක විශාල අනුග්‍රහයක්. එහෙම නැත්නම් ඒ කට්ටියගේ ලොකු බැල්මක් නිසායි අපිට මේ වැඩේ කරගෙන යන්න තියෙන්නේ. පුද්ගලික ආශාවල් ඉස්සරහට දාන්න එපා සාසන ගැන හිතන්න. සාසන ගැන හිතලා මේක අපි සුවඳ මතකයක් ඉතුරු වෙන්න ඕන. මතක ඉදිරියට ගිහිල්ලා ඒ කටයුතු කරගෙන යන්න තියෙනවා. ඉතින් ඒක මම මේ ටිකම මම මතක් කරා මේ මං ගිය පාර නොවැම්බරේ ඊට පස්සේ දෙසැම්බර් 23 වෙනිදා විදුරන් මහත්තයා ඉදම පිළිබඳව පූජා කිරීමක් මෙල්බන් නගරදී කරා. ඒක ඇත්තටම මේ වෙලාවේ මම ප්‍රකාශ කරනවා මම පුද්ගලිකව කිසියම් ආරාම ආරාම වස්තු විහාර විහාර වස්තු බාර ගන්න ඒක මම බාර කරන්න හදාන්නේ බාරකාර මණ්ඩලයට. ඒකට කියන්නේ සංරක්ෂණ මණ්ඩලය කියලා. ඒක ලියාපදිංචි කළා ඉඩම පැවරීම තාම වෙලා නැහැ. නමුත් විදුරන් මහත්තයගේ නෝන මහත්තයත් පුතත් අස්සම් කරලා මේ ඉඩම පූජා කරනවා කියන එක සාමාන්‍ය අනියමාර්ථයෙන් සිද්ධ කළා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ඉක්මනට ඒ විවස්ථා හදලා ඒක කරන්. කෙරුවට පස්සේ බලාපොරොත්තු වෙන්නේ නිස්සාරණයට වැඩිය වෙනසක්. නේවාසිකෝ කෙනෙකුට මාසික කීපයක් ඉන්න පුළුවන් වෙන්නත් ස්ත්‍රී පක්ෂයට පැවිදි පක්ෂයට ගිහි පිරිමි පක්ෂයට නතරලා ඉඳා. නමුත් මේක ඔය හිතන තරම්ම ලේසි වැඩක් නෙවෙයි. මොකද මේක සමහරට මානුමඩමක් වෙන්න ඉඩ තියෙනවා. වයසට යන කට්ටිය ඇවිල්ලා නතර වෙන තැනක් වෙන්න පටන් අරගත්තොත් ඒක මේ මේ කරන අපේ අර විභාවනාට ඕන කරලා තියෙන යෝධ බල යෝජ ශක්තිය. මාළු මඩම් පවත්තන්න බෑ. අම්මා මට සමා වෙන්න ඕනේ මේවා කිව්වට. හරිද? දෙක විවේක ආශ්‍රමයක් වෙන්නත් බෑ. මේ විවේක මේ මොනවද කියන්නේ හොලිඩේ කැම්ප් වෙන්නත් බෑ. සැහැල්ලුවට අවිලා ගත කරන එකක් වෙන්නත් බෑ. ඉතින් අපි ඒ ව්‍යවස්ථාවෙම අයින් කරා ඒ අපේ ස්වාමීන් වහන්සේ මතක් කරා ඒ ව්‍යවස්ථාවෙම ඕක අයින් කරාට තව තියෙන සංකීර්ණතා. ඉතින් ඒව නැතුව කරන්න බෑ. ඉතින් ඉස්සරහට හැම වෙලාවෙදීම ඒක පිටුම අවදීන් ඉන්න ඕනේ. ඒ නිසා මේ කාලෙදී අපි ඉගෙන ගන්න හදන්නේ ඒ වගේ වැඩකට යන්න සේනා පුහුණුවක්. ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකේ පුහුණුවක් කරන්න හදන්නේ අපිට මේක දරන්න පුළුවන්ද කියලා. ඒක නිසා මේ ආගමික පැත්තක් තියෙනවා ධාර්මික පැත්ත මේ ශාසනික පැත්තක් තියෙනවා පුද්ගලික වැඩකුත් තියෙනවා මේකේ. ඒ පුද්ගලික වැඩේ තමයි අපි ඉස්සලා කරන්නේ. නමුත් ඒ ඔක්කොම එකතු කරලා මේ ඉදිරියට ගෙනියන වැඩේටයි කරන්න හදන්නේ. ඉතින් මම දන්නේ මම ඔය ඇවිදිනකොට මම දැකලා තියෙනවා අපේ ස්වාමීන් වහන්සේගේ මට හම්බෙන අනුග්‍රහය. මම දන්නවා මට එන බාධක ධර්ම මට පෙත්ත කපලා හම්බෙලා තියෙනවා. ඒකෙදි කිසියම් කොන්දේසි විරහිතව මේව දැකලා hina වෙලා මෙහෙම කතා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේට මම වැඩිහිටි ස්වාමීන් වහන්සේට දැකපුවහම මට කියා ගන්න විදියක් නැහැ. මේ වාගේ තව කෙනෙක් මම දකින්න නම් දකින්නේ අපේ සුබදරාමේ අපේ ධම්මවාස ස්වාමීන් වහන්සේ. ඊට කිට්ටුවෙන් යන කෙනෙකුට ඉන්නවා කිස්බරෝ පන්සලේ ඒ නාවුතුනේ විජිත ස්වාමීන් වහන්සේ. ඒ ශාන්සලා ටිකක් මෝරලා කටයුතු කරනවා. ඉතින් මම ඒ වෙනකොට මට හැමතැනම බර අමාරු වෙනකොට මම ওই තැනකට ගිහිල්ලා තමයි මගේ මට තියෙන බර හැලු කරන්න. මම ඔය මේ තුන් දෙනාට වැඩිය බහැලා වැඩ කරන කෙනෙක්. බණ කියනවායි, පන්ති ප්‍රවත්තනවායි, භාවනා කරන ගොඩක් වැඩ කරනවා. හැබැයි මේ මේ මට බර අරින්න ඕන වෙච්චාම මේ කෙනෙක් කෙනෙකුට කියලා වැඩන්නේ. ඔක්කොලාට පුළුවන් මගේ පැත්තට බර දාන්න විතරයි. මේ ස්වාමීන් වහන්සේලා ඒවත් අතන විඳලා ඉස්සරහට ගිහිල්ලා තාම නම නාස්ති කරගන්න නැතුව තව කෙනෙකුට අනුග්‍රහ කරන්න පුළුවන් වාතාවරණයක් ඇති කරලා දීලා තියෙනවා. ඒ නිසා මම හිතාන ඉන්නවා ඉස්සරහටත් මේ වගේ තව ස්වාමීන් වහන්සේලා එකතු වෙන්න. එකතු වෙලා මේ කටයුත්ත අපි ස්වාධීනව අපේ කටයුතු කරන අතරමැද කරන හැම වෙලාවකටම ඇවිල්ලා කැත නැතුව වැඳලා අනේ ස්වාමීන් මෙන්න මෙහෙමයි කියලා කියලා ඒක නිකාගේ අතමාරුවක් කරගන්න පුළුවන් ශක්තියක් ඇති වෙලා තියෙනවනේ. ඒක තමයි අපිට ඉතුරු වෙන දේ මට පදකයි අනගාරික ධර්මපාලතුමා කියලා තිබුණා. මට සංඥාවන්සලා පහක් හදන්න පුළුවන් නම් කියලා. පස් නමක් හදන්න පුළුවන් නැති කියලා මේ ඕන දෙකට යන් කියන. එහෙම නැතුව මේ අරවට මෙවට චරිචුරු ගන්න නෙවෙයි. අරයක් මේක අඩුපාඩු බලන්න නෙවෙයි. ඒ නිසා එහෙම කීපනාවක් නම් මාසේ මම සඳහන් කරන්න කැමති. අද මම එන්නම්. මේ ස්වාමීන් වහන්සේගේ නම. ඉතින් මම මේ හැරෙත් මතක් කරන ස්වාමීන් වහන්සේ මේ අනුග්‍රහය. ස්වාමීන් වහන්සේ මේ සිනාමුසුමුනේ මේක කරාට මේක තියෙන බරසාරකමක් දන්නවා. මේ පිරිස වගේ බලා ගන්න ඕනේ. ඒ කිසිසේත්ම දෙපැට දෙවැට කඩාගෙන දෙපැත්තට යන්නේ නැතුව තමන්ට කරන්න තියෙන එක අපකිරීම කරලා උපරිමයේ කාලය පාවිච්චි කරලා කරන්න අනික් පරිවාහන ප්‍රශ්න ආහාර ප්‍රශ්න වෙන කිසිම දෙයක් නෑ අපි ගියපාර හිටියා ගෙදර ගියා වගේ තමයි. ඉතින් ඒ නිසා ගානට අපි මේ දීපු හේවනට උපවහන්සේ ප්‍රාර්ථනා කරන බුදු බව එසේ වේවා මං එනවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ කියලා දැන් මම හිතා ගන්න ඕනේ. එහෙම එකක් මොකක්වත් එපා. ආයේ මේ සංසාරෙට නැවත එන්න නොලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ වැඩේ මේ මම ඉවර කරලා අපි ගිය පාර සුවඳ මතකයක් ඉතුරු කරලා ලැබේවා කියලා. ඉතින් මෙතන මේ ස්වාමීන් වහන්සේගේ වෙලා වැඩිපුර ගන්න බලාපොරොත්තු වෙනවා. නෑ නෑ මම අර එතන අර ගොල්ලන්ට හතර පහ එක එකෙන් මගේ එහෙම කාලා දාන්නේ නැහැ නේද? එතකොට මෙතන ඉන්න කට්ටියට වෙන මොන හරි කියනවාද කීයටක් කළ යුත්තක් මොකද කියන්නේ විදුලන් මාත්. ඒක අපිට යන්න පුළුවන් ස්වාමීන් වහන්සේ අවශ්‍ය නැහැ නේකට. මම කියන්නේ අපි මේ අවස්ථාවේදී කීයටක් කළ යුත්තක් තියෙනවා. වාඩි වාඩිම කමන්නේ. අපිට කියන්න තියෙන යෝගා යෝගාරයන් වශයෙන් ඔබ වහන්සේට ඊටාත්ම පිං සිද්ධ වෙනවා කියලා අපිට මේ ලබා දුන්න අවස්ථාව ගැන. අවසර තනස. මේ අවස්ථාවේ මම විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරනවා අපිට මේ අවස්ථාව ලබා දෙන්න දුන්න සේනාසනාධිපති නායක හඳුන්වන වහන්සේට අපේ විමුක් නායක හඳුරන මහන්සියට ප්‍රාර්ථනා කරන චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉක්මනින් අවබෝධ වේවා කියලා අපිට මේ මාර්ගය පෙන්න නිසා ඒ නිසා මම මේ අවස්ථාවේදී යෝජනාවක් අදහසක් කියන එක මම දන්නේ නැහැ. ඔබ වහන්සේ ගෞරවාන්විතව සඳහන් කරපු අපේ ආයක හඳුරන් වහන්සේවත් අපේ සුබතරාම නායක හඳුරන් වහන්සේවත් සිතුරු හන්තරේ විජිත හඳුරන් වහන්සේවත් අපේ මේ මණ්ඩලයේ ගෞරව අනුශාසකත්වයෙන් පක්කරන්නේ කිසිම ලෝකෙන්නේ. ඒක නම් හොඳ වැඩක්. හ්ම්. සාජීවම කෙරුවොත් ඒක ඇත්තට හොඳයි මේ මතක් කරන්න දෙන්නම් මම මතක් කරලා කියන්නේ. දැන් මම කියන්නේ අපි මේකට අනුශාසක මණ්ඩලයක් විදිහට සුබතරන් ඈ සුබතරන් මාත් මේ හුඟක් පිළිගත්තෙක් නේ නාටුනේ නාටුනේ අම්ම දැන් දීපාර මම යනකොට එහෙනම් අවුලක් සම්පූර්ණ දායක සභා දෙකට ගිහිල්ලා ඒ ශාන්ච හරියට මොහොත මැදි නැව දෙකට කරනවා වගේ අල්ලිම අමාරුවක හිටියේ කිසිම සැලිල්ලක් නැහැ ඔක්කොම දායක සභාව නැවත සකස් කරලා කිව්වලු මේ ගඟක් ගලනකොට දියැලක් ගන්නකොට මේ ගල් වල හැප්පෙනකොට තමයි පෙනෙනකොට තමයි ඒක ලස්සනක් තියෙන්නේ නිකන් තනි කරලා ආවේ ගන්නකොට කිසි ගතියක් නැහැ මම නෑ නෝනට කිව්වා මේ මම ඕස්ට්‍රේලියාවෙන් මිනිස් ටිකක් අඳිනවා ලංකාවේ අඳිනවා කියලා එදිනේ කොහමද මනුස්සයෝ ටිකම ඉච්චරයි. ඔව්. එනේ සිව්පස්සේ පරිහානිය කරන්න ගියාම මේ දඬුවක් විතරයි. ඉච්චරයි. ලාභ ලාභ සත්කාරයට රණ්ඩුව තියෙනවා. ලාභයටයි සත්කාරයටයි. ඕකකින් තේරුම් ගත්තා මාගේ. ඒ නිසා අපි මේ මේකෙදී මේ සංඝ අනුශාසක මණ්ඩලයක් විදියට සුබදරාමේ අපේ වත්තිකම අපේ කවුද ඕස්ට්‍රේලියාවේ නායක හම්දුරු මේ ස්ථානයේ නායක හම්දුරු කීස්පරෝ පන්සලේ නායක හම්දුරුත් අපි පත් කරනවා කියලා මේ අපි දැනුම් දීමක් කරමු කවුද ඕස්ට්‍රේලියාවේ නායකන්නේ සුබතරාමේ අපේ මේ ආන්දරේ කෙනෙක්ද? එහෙම. ඔසේ සංගනායකද? ඒ කොයි කාලෙද? නෑ නෑ අවුරුදු 10කට වැඩි. 10 10ට අවුරුදු 12ක්. ආ එන හොඳයි. ඒ සඳහන් දැන් මම නිව්සීලන්ත යනකොට සම්පූර්ණ මයත් එක්ක ඇවිද්දා. ගමනේ ගියා. අවුරුදු මාසේ කර ගිහම භාවනා කරන්න ඉතින් තමයි. ඔව් මම පෙර දිනේ තියෙනවා දැන් හම්බෙලා තියෙනවා මොකද්ද විශ්ව කීර්ති ධර්ම කතික. ඔව්. මොකද තමයි නම්බුරාමේකුත් හම්බෙලා තියෙනවා. ආ එහෙනම් මං අදනේ දන්නේ. ආ එහෙනම් විශ්ව කීර්ති. ආ එහෙනම් නමුත් මට හිතුණා ওই ගමනේ යනකොට මට තව ස්වාමීන් වහන්සේලා දෙතුන් නමක් හම්බ වෙයි කියලා ওই මට්ටමේ. ඒ ওই හැම ස්වාමීන් වහන්සේගෙම තියෙන හරි පිරිච්ච ගතියක්. ඒ පිරිච්ච ගතිය නෙමෙයි කරදරයකදී දුකකදී. ඒ දරණ ක්‍රමයේ බලනකොට මට මම දැකලා නැහැ වෙන කිසි කෙනෙකුට එච්චර දරන්න පුළුවන් ගැති. ඒ ඔක්කොම තියේදී සිනාම සුමුනේ කතා. පුදුමාකාර බරක්. පුදුමාකාර වෙහෙසක වෙහෙසක් කියන්නත් බෑ මේවා. සාසනික භාරයක් දරනවා. හොඳට hina වෙලා කතා කරනවා. ඕනම වෙලාවක ගියාම ඉස්සරහට අවිල මේ වෙන මොනවාක්වත් නැත්නම් hina වෙලා කතා කරන ගතියක් තියෙනවා. පන්සල් ගහටනවා. හරි. එහෙනම් දැන් හුඟක් වැඩි. අපෝ යෝජායන එහෙනම් මතක් කරන්නකෝ. දැන් මේ මේ මේ මහත්යයි අක්කයි ඒකත් ඒ දහම් පාසලේ කටයුතු කරන අය. පෙර දිනේ අපේ මේ මේ මයුර විල්ලා දැන් කොහෙද හිටින්නේ? දැන් ඉන්නේ. දැන් හිතන සම්බන්ධ නැහැ. මට කිව්වා ජයසුන්දර මහත්තයා කිව්වා මේ පැත්තේ කොහරි ඉන්නවා කියලා ආයෙ කාලාවතනේ හිටියේ. කොහෙද දන්නේ මාත්මේ කොහෙද බලන්න. එහෙනම් ඉතින් තේරෙනවා. මොකද කමල් මහත්තයා කියන්නේ? නෑ සර් සහෝදරයෙක් නේ. ඉස්ලාම ස්තුතිවන්ත වෙනෝනේ අපි අර අපේ මේ මාර්ගයට යොමු කරන්න වහන්සේගේ අවසර ලැබිච්ච එක. ඒක අපි හිතුවෙත් නැති අවස්ථාවක තමයි වහන්සේ ඉදිරිපත් කළ මේ කිව්වේ. අත්‍යවශ්‍යයෙන් ආරම්භයේදී ඔයගෙද විපස්සනාව ඉස්සරහන් තිබ්බනම් මම හිතන්නේ ඔය පොඩි පොඩි හැලැප්පිනින් වලට මුණ දෙන්න හොඳ පන්නරයක් වෙනවා. ඔව් එක සැරයක් මදිය. ඔව් එකම ඒකද උපවාස අවසර දෙනවා. උපවාස දාන්න නැතුව යන්න ඕනේ. උපවාස දාන්න. උපවාස අවසර දෙනවා නම් පිරිස රැස්ති බොහොම උනන්දු වෙන විදිහටපත් වෙනවා. ඔව් ඒක හොඳයි. මේ වැඩේ මේකට මම කිසිම මගේ අකමැත්තක් නැහැ. මෙයා පිළිස සකස් කරගන්න එක තමයි මේක වැඩේ. නෑ ස්වානාංශේ මේකට යොමු වෙච්ච දැන් මොකක්ද දැන් ස්ථානවල එන ස්වානාංශ ස්ථාන හදලා ඉවරලා පිරිස නැති එක. දැන් අපේ පියවර ඇත්ත එක පැත්තකින් බොහොම වාසනාවන්ත ක්‍රමයක්. පිරිස සකස් කරලා තමයි ස්ථානයක් හදන්න ඇස්තියි. ඒ නිසා තමයි අපි මෑණි කෙනෙක් වගේ අපි කාන්තා පක්ෂයේදී මෑණි කෙනෙක් අපි තෝරා ඉදිරිපත් කරගත්තේ. ඒකත් අපිට ඒක තවත් ලේසි ඒ කාරණේ තු. කාන්තා පක්ෂයේ පැත්තෙන් බැලුවොත් ඒ කාරණේ අපිට පහසුයි. ඉතින් ඊළඟ කාරණා මම කියන්න තියෙන මේ ස්වාමීන් අපේ උඩියේ උඩියේ ධම්මජ ස්වාමීන් බොහොම අධික වැඩකටයුතු තියදී සේනාසනයේ කොම්මාට්ටාචාර්ය වැඩ පවත්වාගෙන යන අතරතුර මෙහෙර කාලය වෙන් කරලා කියන එක බොහොම ශ්‍රේෂ්ඨ දෙයක් ඒක. ඉතින් අපි මේ අත්ංගෙන් ඉල්ලන්නේ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියන්නේ. එච්චරයි එච්චරයි. එක්තරා විදිහක නික්ම නික්ම යාමක් තමයි මේ ගිහිගෙන් ඇවිල්ලා තියෙන එක. මොන යුද්ධයක් දාලාද මම දන්න අපේ අම්මා කීසරක් බෑ කියලා බ්‍රේක් ගැහුවා. ඔයා කළ කළ පස්සේ මම කතා නොකරම හිටියා. වෙච්ච දෙයකින්. ඉතින් ඒ වගේම ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් මේ ස්ථානයේ ඊට පස්සෙන් කරපු අපි ස්වාමීන් වහන්සේගේ ටත් ඒ ප්‍රාර්ථනා සඵල වෙන්නත් අපේ අපේ ගුරු හඳුරන්ගේ ස්තන සඵල වෙන්නත් ඔච්චර වාසියද කැමති නැගතගෙන දෙන්න කිව්වේ එහෙම නම් ඉතින් මේ ඇත්තම බොහොම සතිය පිටගෙන අර නැත්තම් මේ වෙන කෙනෙක් මේ මේ කබල් අම්මා කෙනෙක් ඇවිල්ලා කියන්නේ නේද බෑනේ පස්සට ඉස්සර උදානේ නැත්තම් ගෑමට සල්ලි කපන්නයි දෙන්නේ නැත්නම් ඒ නිසා ඒ අවස්ථාව සරසාදී උපරිම ප්‍රයෝජන ගන්න කියලා මම මේ අත්තන්ගෙන් ඉතාමත්ම කාරුණික ඉල්ලා දැන් මම තව එකක් හදනවා මේවා <laughs> ඒ තමයි රත්නකර. ඒතරත් අපිට ඉන්න බැරි සනස්. ඔව් ඒකත් අක්කර 12. රත්නපුරේනේ. ඔව් මම අවුරුදු 35ම ඒකට යන්නේ නැතුව අත්හැරලා හිටියා. යුර ගලෝගෙන ගිහින් ගලවල නැහැ මිනිස්සු ගලවලා මැනින් කරන්නේ. හැබැයි කෝටි ගණන් හම්බ කරගෙන දෙන ලොකු ගස්තිය කපාගෙන අක්කර තුනක් අල්ලගෙන තේවල මම කිව්වා ඔය කමන්නේ මේ මිනිහා අපේ පියාගත්තා කියලා. හා? මේ මිනිහා නුපත් මිනිහේ. <laughs> කියන්න බෑ. <laughs> මේකටම සම්බන්ධයි දන්නේ අය. ඈ ඔව් එහෙම එහෙම නේද? අය එන්න එන්න පුළුවන් බහනවට සම්බන්ධ වෙලා. ඒ කියන්නේ ඒ වෙනගේ ඔය ඉඩම ඉල්ලන්න එපා කියලා අනිත් ඇට කියලා තියෙනවා. තියෙන එක ඔයගොල්ලෝ ඉන්නේ කියලා. ඒවා ඉතින් අරවුල් නැහැ. කෙලින්ම මේ මේ මට ඕන විකුණන්නත් පුළුවන්. ඕන කාට හරි දෙන්නත් පුළුවන්. <laughs> ඒකත් ලොකු වාසනාවක් නේද? මැනි කරන්නත් පුළුවන්. සාසනික මැණික් ගන්න පුළුවන්. සාසනික මැණික් ගන්න පුළුවන්. දැන් ඉතින් මේ එහෙනම් පෙරවන් සන්නයි. මම බන්දලා කරනවා සාමන. ඕකාස වන්දාන් සාරෝධම්. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කං. දැන් ඉතින් මම මේ බුරුම භාවනා මධ්‍යස්ථානේ මහාදී ඒකේ පණ්ඩිතාන්ලා ඔයම්ම යන මෙන්දලා තිනවා. අපේ කඳුබඩ තමයි ඉතින් මුල් මේ පැවිද්ද වයස 15 වෙනකම් මේ භාවනා ආරම්භ කළේ මාසියාන්තන් මේ හා ඔය එකනේ ෆොටෝ ටික ගහගෙන තියෙන්නේ. ඉතින් දැන් ඉතින් මේ මේ ඒවා ඉතින් තියෙනවා එක එක මේවා ඉතින් මෙහි ඉතින් එකකින් අඩුපාඩු දේවල් ටිකක් තියෙනවා. බැල් වලට වාඩි වෙන්න ඕනේ. බැල් නෑ. අන්න ඒක ඉතින් කියන්නේ තමන්ම සෝ උත්සාහයෙන් නැගිටලා සෝ උත්සාහයෙන් ගිහිල්ලා සෝ උත්සාහයෙන් වාඩි වෙලා සම්මා වායාමය තමන්තුව හදා ගන්නවා. මගේ නීති හදන්න යන්න මම බල කරන්නේ ඒක හොඳයි දැන් දෙපැත්තක් තියෙනවා ඔව් දෙපැත්තක් තියෙනවා මම කියන්න හදන තා පොඩ්ඩකින් සාත ගියාට පස්සේ කණික් පැත්ත ඒක තමයි ඒක ඉතින් තමම වීර්ය කරගන්න ඕනේ එහෙනම් සුවපත්තේ දැන් ගිලම්පාසට මේ ගිහිල්ලා හදාගෙන බොන එකයි කාලසටහන හදාගන්න. ආනං කාර්ත හිතේන්ද්‍රයන් කරමු.